ආදිනේ අපි නුවරින් පැමිණි. නුවරින් නම් අපි ආවේ. ඉතින් අපි මේ අපි භාවනා වැඩසටහන් කීපයක් කරන අපි මහත්ය ප්‍රධානත්වයෙන්. භාවනා වැඩසටහන. වැඩසටහන කරනවා. මටත් ඉතින් කරන්නේ. ගවහන්සේ සාකච්ඡා කරන්න ඕන නොදන්න දේවල් දැනගන්නත් ඕන. නොදන්න දේවල් දැනගන්නත් ඕන කියන අදහසකුත් අපි තියෙනවා ඒකෙන්. ප්‍රශ්න ප්‍රශ්න වගේක් තියෙනවා ඒ ප්‍රශ්නද? ප්‍රශ්න කීපයක් තියෙනවා එකින් එක එක. අහන්න අහන්න ඉක්මනට. මේ ඒ පළවෙනි එක තමයි මේ කරගෙන යනකොට මාර බලවේග කියන්නේ. ඒ කියන්නේ මේ බාධක. බාධක. මේ මාර පාක්ෂික භූතයන් මේ කරනවා. බලබල කරනවා බාධා කරනවා. ඒවා ගණන් ගන්න නැතුව තමන් කරන්නේ කරන්න ඕනේ. ඒ උනේ කුච්චාවේ කරන වැඩේ කරනවා හිතරේ. ඊළඟට අර දැන් බුදුහාමුදුරෝ දැන් භාවනාවට සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි ඒක ස්වාමීන් වහන්සේ. මහන්නේ බුදුහාමුදුරෝ සාමාන්‍යයෙන් සියලුම දේ ලැබීමට සුදුසු தත්ත්වේ ඕන එකක් ලබා ගන්න පුළුවන් නේ. එතකොට අන්තිම දුගියාගේ අන්තිම දුප්පත් සාමාන්‍ය හිඟ හිඟ හිඟන්නේගේ ගන්න භෝජන පවා පිටුසිඟා වැදීමේදී ලබා ගත්තා. රාජබෝධන ලබා ගන්න පුළුවන් කම තියෙද්දී. ඒ වගේ විශාල වෙනසක් තියෙනවා එතන. ඒක ඒකට හේතුව මොකද්ද බුදුහාමරන්නේ? ඒක ධනරසී ඒක මැත්තේ නෙවෙයි දුප්පත් මිනිසු හැමදෙනා කරේ කරුණාවෙන් ඒක කර්මේ භාගයක් නෙමෙයි ඒ දුප්පත් මිනිසුන්ට කරන උදව්වක් වශයෙන්ද වෙනස් මෙහෙයක් වශයෙන් උදාහර වේ කරේ ඒ මිනිසුන්ට හැවතක් කරන්න එපා ඒ නිසා අනක ඔබ වහන්සේ ලියපු අර බුද්ධ චරිතය පොතේ අර තුන් කෝලාහල කියන පරිච්ඡේදය මතක ඇතිනේ. ඒකේ ඒ තුන් කෝලාහල කියන ඒ ඒ ඒ කොටසේ තුන්වෙනි කොටසේ පළවෙනි චක්‍රවර්ති කෝලාහලය ඒ ආකාරයෙන් තුන් කෝලාහලය තියෙනවානේ. ඒ තුන් කෝලාහලේ තුන්වෙනි කොටසේ වසර සියක් ලක්ෂයක් සියක් දහසක් කියලා තියෙන්නේ. සියක් දහසක් කියන අදහස් කරන්නේ ලක්ෂයනේ. ලක්ෂයක් ගේතන ලෝක විනාශය පෙන්වන කරන ඒ ඒ එයට උපදේශ දෙන්න යම් දෙවි කෙනෙක් මිනිස් වෙස් කෙන පැමිණින ඇවිල්ලා ධර්ම දේශනා කරනවා. ඔය දිවි ලෝකෙන් කරුණික කරුණා මන්ත්‍ර දෙවිවරු ලෝක විනාශය දැන් මෙච්චර කාලෙකින් වෙනවා කියලා මිනිසුන්ට ආවාද කරනවා මේ ගුණ ධර්ම ආරක්ෂා කරන්න කියලා. ඉතින් දැන් අර ඒක මට දැනගන්න ඕනේ දැන් දැනට ඒකේ ලක්ෂණ පෙන්වන විදිහට නම් අර දැන් අර සායි බාබාගේ ස්වરૂපේ තමයි පෙන්වන්නේ. නමුත් ඒ එයාද එහෙම නැත්නම් වෙන කෙනෙක්ද කියලා. නෑ නෑ නෑ සායි බාබා මෙන්න මෙහෙම කලින් කල ලෝකයේ අධර්මයේ වැඩි වෙනකොට ලෝකයේ ඉපත්ති වැඩිනකොට කලින් කල යම් යම් ශ්‍රේෂ්ඨත්වයන් ඇති වෙනවා. ලෝක විනාශය කිට්ටු වෙන්නම නෙමෙයි. නමුත් විපත්තියකට කිට්ටු කාලයේදී කණින් කල සුළු යම් යම් විපත්ති ඇති වෙන ඇති වෙන කිට්ටු යම් ආචාර්යවරයෝ එක්කෙනෙක් හෝ කීප දෙනෙක් පහළ වෙලා මිනිසුන් හොඳ තියදවන්න වෑයම් කරනවා. ඒක ලෝක විනාශයට මූල කාලේ නෙමෙයි. එහෙමයි. සායවවත් මාත් හොඳ කෙනෙක්. මේ ඇත්තත් මේ ඇත්තත් කියන්නේ මේ ලෝකයේ අධර්ම වැඩි වෙනකොට ධර්මයේ පැතිරීමට ඇත්ත ලෝකේ පහළ වෙනවා කියලා මේ ළඟ ආත්ම භාවයේ ප්‍රේම සාහිබබා නමින් පහළ වෙනවා කියලා එයා කියන්නේ. එතකොට ද බෝහන්සේගේ පෙන්වලා තියෙන තුන්කෝලාවලද සම්බන්ධ එතන පෙන්වන ස්වરૂපේ ඔය සාහිබබාට මානේ